හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාන්ත පින්වත්නි අපි මේ අඟහරුවාදා උදේ નિසරණේ සහ මේ සම්ප්‍රදායක් වශයෙන් අපි මේ කටුකුරුන්දේ ආනන්ද සානාසී විසින් දේශනා කරන ලද නිවන නිවීම දේශනා මාලාව සාකච්ඡාවට භාජනය කරනවා මේ දේශනා මාලාව ඇත්තටම පූජනීය ස්වාමීන් වහන්සේ අවුරුදු ගණනාවකට කලින් નિසරණ වනේදීම අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඊළඟට අනිකුත් යෝගාවචර සංඝයා වහන්සේලාත් ඉදිරියේ තියාගෙන දේශනා මාලාවක් වශයෙන් අතරම දේශනාවන් 33ක් වශයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් සෑහෙන කාලයක් තිස්සේ බොහොම පරිශ්‍රමයක් දරලා තොරතුරු එකතු කළා තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා බොහොම සාරවත් මේ එක දේශනාවක අතරම දවස් ගාණක් සාකච්ඡා කරන්න තරම් කරුණු අඩංගු වෙනවා. ශක්තිය අපි දැන් ඇත්තටම මාස ගාණක් තිස්සේ මේක සාකච්ඡාවට භාජනය කරලා තියෙනවා. තාමත් අපි ඉන්නේ පස්වෙනි දේශනාවේ. මොකද ඒ තරමට මේ එක දේශනාවක් ඇතුලේ සෑහෙන කරුණු රසක් තියෙනවා අපිට ගැඹුරට ගිහිල්ලා තව තව සවිස්තරව සාකච්ඡා කරන්න වටිනවා. ඒ කාලේ ඇත්තටම නිවන සම්බන්ධයෙන් තිබිලා තියෙන විවිධාකාර දුර්මත. ඒ නිසා මේ අතිපූජනීය මහෝපාද්‍යය ඥානාරාම ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කළා තියෙනවා මේ කටුකුරුන්දේ ඥානানন্দ සාමණේර වහන්සේට මේ නිවන පිළිබඳව සෑහෙන පෙළ ආශ්‍රිතව හොඳ විග්‍රහ කිරීමක් නිවැරදි අර්ථකථනයක් දෙන්න කියලා. එයා අනුව තමයි ඇත්තටම මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මේ විදිහට බොහොම සාරගර්භ විදිහට මේ දේශනා මාලාව ඉදිරිපත් කරන්නේ. ඉතින් අද අපි ඉන්නේ පස්වෙනි දේශනාවේ. පස්වෙනි දේශනාවේ අද හරියට දැන් අපි ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට අපි පස්වෙනි දේශනාව මුල් කරගෙන සාකච්ඡාවන් පහක් පවත්වලා තිනවා මම හිතන හයක් පවත්වලා තිනවා අද මම හිතන්නේ හත්වෙනි දේශනාවේ සාකච්ඡාවක මේ වලට වෙන්නේ මම ආරාධනා කරනවා ඉතින් අපි නවත්තපු තැනින් නම් තවත් කොටසක් ඉදිරිපත් කරන්න කියලා 13 කොටියේ ධම්මසොබද්ද ස්වාමීන් වහන්සේට.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 මේ අඳුර අර සත්‍යයගේ සිත් තුළ තිබෙන අවිද්‍යාන්ධකාරය මතු කරලා දෙනවා. එතකොට චිත්‍රපටියක් නාට්‍යයක් ආදිය අඳුරු රාමුවක් තුලයි ප්‍රදර්ශනය කෙරෙන්නේ. අවිද්‍යාංගය අපිට එතනම ඉදිරිපත් වෙලා තියෙනවා. යම්කිසි විදියකින් දවල් කාලයේ චිත්‍රපටි ආදියක් පෙන්වනවා නම් සිනමා ශාලාවල ජනෙල් ආදිය වහලා කළුතිර දාලා ආවරණය කරගෙන ඒක කරන්නේ. ওই විදිහේ මහා ආවරණයක් මැදයි මේ චිත්‍රපටි නාට්‍ය ආදිය පෙන්වන්නේ. ඒ වගේ තවත් මහා පුදුම හිතන පුදුම දෙයක් සිද්ධ වෙනවා. නොයෙකුත් පුද්ගලයන් මම චිත්‍රපටි බලන්න යනවා නාට්‍ය බලන්න යනවා කියලා යනවා. මම චිත්‍රපටි බැලුවා කියලා එනවා. නමුත් ඒ චිත්‍රපටි ශාලාවල නෘත්‍ය ශාලාවල චිත්‍රපටි පෙන්වන අවස්ථාවේ නෘත්‍ය පැවැත්වෙන අවස්ථාවේ මේ චිත්‍රපටියක්ද බලන්නේ නාට්‍යයක්ද බලන්නේ කියන එක අමතක වෙනවා. ඔන්න ඔය විදිහේ මහා පුදුම මෝහණයක්. මෙතනත් අර ආශ්‍රවයන්ගේ මත්වීමේ ශක්තියක් තියෙන නිසා යම්කිසි චිත්‍රපටයක නාට්‍යයක ආස්වාදයක් විඳින්න ඕනි නම් ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනි මත් වෙන්න. මත් වෙන්න බැරි නම් මේක ඒ තැනත්තාට නාට්‍යයක් නෙවෙයි, චිත්‍රපටියක් නෙවෙයි. චිත්‍රපට නාට්‍ය නිෂ්පාදකයන් කරන්නේ මොකද්ද? බලන්නේ න ඒ නරඹන්නන්ගේ සිත් තුළ තිබෙන අවිද්‍යා ආශ්‍රව මතු කරලා ගන්න පුළුවන් විදියට පසුබිම සකස් කිරීමයි. ඒ නිසා තමයි රාත්‍රී කාලයේ පවත්වන්නේ. එහෙම නැත්නම් කලුතර ආදී යොදන්නේ. මේ නිෂ්පාදකීන්ට තවත් වැඩ රාශියක් තියෙනවා. අර ඇති කරගත්තු අඳුරු රාමුව තුල එන නරඹන්ගේ එන නරඹන්නන්ගේ සිත් තුල මෝහණයන් ඇති කරලා යම්කිසි අවස්ථාවක් හරියට තාත්වික අන්දමින් පෙන්වන්න ඕනේ. තාත්වික කියලා තාත්වික කියන එක කලා ලෝකයේ තියෙන වචනයක් තමයි. දැන් තත්ත්ව කියලා කියන්නේ සත්‍ය කියන එකයි. නමුත් තාත්වික කියලා කිය තාත්වික කියන්නේ සත්‍ය නෙමෙයි. සැබෑ ස්වરૂපයක් ඇති ඇත්ත වගේ පේන කියන එකයි. තාත්වික. එතකොට චිත්‍රපටියක් නාට්‍යයක් සාර්ථක වීමට නම් ඒක තාත්වික වෙන්න ඕන. තාත්වික කියන්නේ බලන කෙනාට මේක සැබෑ දෙයක් හැටියට පෙනෙන විදියට තියෙන්න ඕන. එක්තරා විදියක රැවටිල්ලක් මෙතන තියෙන්නේ. මායාවක්. මෙහිම තාත්වික විදියට ඉදිරිපත් කිරීමට නළු නිලියන්ගේ අංගපසංග සැරසිලි ආදී අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම මේ ඈත අතීතයේ ಭಾರತೀಯ සමාජයේ සංස්කාර කියන වචනේ මූලික අර්ථයක් තමයි මේ නළුනියන් කළ අංග සංස්කාර ආදිය. මේ අංගපසංග සැරසිලි ආදිය. එපමණක් නොවේ පසුබිම් සැරසිලි. අනෙකුත් රංගපෑම් ආදිය පවා මේ හැම එකක්ම සංස්කාර හැටියට සලකන්න පුළුවන්. චරිත නිරූපණ පසුබිම් සැරසිලි ආදිය. මෙන්න මේවා තමයි සංස්කාර. එතකොට අර නරඹ එතකොට අර අන්ධකාරයෙන් නරඹන්නන්ගේ සිතේ ඇති අවිද්‍යා ආශ්‍රව මතු කර ගන්න එක්තරා සුදුසු පරිසරයක් ඇති කළා චිත්‍රපට නිෂ්පාදකී නාට්‍ය නිෂ්පාදකී ඒ වගේම අංගපසංග සැරසිලි ආදීනුත් අර සංස්කාර ඇති කළා ඇත්ත වශයෙන්ම මේ සංස්කරණය කියන්නේ සංස්කරණය කරන්නේ නම් ඒ නරඹන්නයි දැන් මෙතන මහ පුදුම කියමනක් කියන්න සිද්ධ වෙනවා කලිනුත් අපිට ඒ විදිහේ දේවල් කියන්න සිද්ධ වුණා ඒ කියන්නේ මෙතන කිසිම සිනමා ශාලාවක සිනමා තිරයක චිත්‍රපටයක් පෙන්නලා නැහැ මෙතෙක් කිසිම නාට්‍ය ශාලාවක නෘත්‍ය වේදිකාවක නාට්‍යයක් පෙන්වලා නැහැ. නමුත් ඒ චිත්‍රපට ශාලාවලට නාට්‍ය ශාලාවලට ගිය අය චිත්‍රපටි නාට්‍ය දුටුවා. මේ කොහොමද සිද්ධ වුනේ? සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ චිත්‍රපට නාට්‍ය නිෂ්පාදකයින්ගේ චිත්‍රපට නාට්‍ය හැදුවේ කියලා. නමුත් අවසාන වශයෙන් බුදු වහන්සේ චරණ චිත්‍රය ගැන වදාළ ඒ කාරණය අනුව අපි ගැඹුරින් කල්පනා කරලා බලනවා නම් චිත්‍රපටයක් නාට්‍යයක් ඒ අවසාන පරිච්ඡේදයෙන් බලනකොට නිෂ්පාදනය කරන්නේ නරඹන්නන්මයි. ඒ නරඹන්න ඒ ඒ නරඹන්න ඒවා නරඹන්න යනකොට ඒ චිත්තපටි ආදියට දාන්න ඕනේ ලුණු වැඹුල් ආදියත් අරගෙනයි යන්නේ. ඒ කියන්නේ ආශ්‍රව. ඒ ආශ්‍රවයන්ගෙන් චිත්තපටියේ යම්කිසි අඩුපාඩුවක් තිබුණත් ඇහිලා යනවා. දැන් අපි දන්නවා නාට්‍ය ආදී එක ජවනිකාවක ඉඳලා අනිත් ජවනිකාවට එන්න එක්තරා කාල සීමාවක් තියෙනවා. නමුත් මෙබඳු නාට්‍යයක් පවා සාමාන්‍ය ජනයාට රස විඳින්න පුළුවන් වෙන්නේ කාමාසව, භවාසව, අවිජ්ජාසව කියන ඒවා නිසා. විද්‍යාත්මක වශයෙන් දියුණු වෙන්න දියුණු වෙන්න මේ ජවනිකා ඉතාමත්ම ශීඝ්‍ර කළා තමයි චිත්‍රපටි තිරයක වැටෙන්න සලස්වන්නේ. නමුත් මෙතන කෙරෙන්නේ මෝහණය. නරඹන්නන් තුල මෝහණය ඇති කිරීමට සුදුසු පරිසරයක් ඇති කිරීමයි. ඒ වගේම කොයි විදියට සැරසෙලා හිටියත් සංස්කරණ කොයි විදියට තිබුණත් නරඹන්නන්ගේ සිතේ සංස්කරණ ඒකට හරියන්නේ නැත්නම් අර නාට්‍ය සාර්ථක වෙන්නේ නැහැ. එයට රැවටෙන්නේ නැහැ. නමුත් ලෝක සත්වයාගේ සිත් තුළ තියෙන සංස්කරණය කිරීමේ ගතිය. ඒක නිසා මදිපාඩුවට තමනුත් යමක් ගමලා ඒ චිත්‍රපටය නාට්‍ය සම්පූර්ණ කරගෙන විනෝද වෙනවා. ආස්වාදය ලබනවා. ওই විදිහේ තත්ත්වයක් තියෙනවා. ඔව් අපි පොඩ්ඩක් ඉතින් කියපු දෙයින් මම හිතනවා හුඟක් දෙනෙකුට තේරුණා මේ ඇත්තම ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ අර ဒုတိ ය ගද්දුල බද්ද කියලා සූත්‍රයක් තියෙනවා මේ හන්ද සංයුත්තේ. එතෙන්දී මේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ චරණ චිත්‍රය කියලා චිත්‍රයක් දැකලා තියෙනවද කියලා. එතකොට වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ඒක දැකලා තියෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ චරණ චිත්‍රය ඊටාම මේ හරි විචිත්‍රයි. ඒක තියෙනවා අනබන්ධනීය ස්වභාවයක්. හැබැයි මේ චරණ චිත්‍රයටත් වඩා මේ චරණ චිත්‍රය දකින්න කෙනාගේ හිත නැත්නම් සිත් තමයි ඇත්තටම විචිත්‍ර. සම් චිත්‍රයටත් වඩා මේ සිත තමයි විචිත්‍ර කියන කාරණය තමයි මතු කරන්නේ. මොකද මේ අපි හිතමු සාමාන්‍ය චිත්‍රයකට වඩා යම්කිසි සුවිශේෂී භාවයක් තිබිලා තියෙනවා මේ චරණ චිත්‍රයේ. මොකක් හරි සෙල වෙන ස්වභාවයක් හරි නිකන් දකින්න දෙයට වඩා වැඩි යමක් නිරූපණය වීමක් හෝ යම්කිසි සුවිශේෂත්වයක් තිබිලා තියෙනවා. නමුත් ඒ සුවිශේෂත්වය මතු මතු කර ගැනීම සඳහා ඒ බලන කෙනා තුල තියෙන බලන කෙනාගේ හිතේ තියෙන විචිත්‍රත්වය බලන කෙනාගේ හිත වැඩ කරන ආකාරය හිතේ තියෙන කෙනෙක් ස්වභාවයෙන් සෑහෙන්න බලපානවා. ඒ නිසා යම්ස කෙනෙක් බොහෝම මත් වෙලා ඒකෙන් ආස්වාදයක් ලබමින් හොඳ ඒකෙන් මුලා වෙමින් ඒක බලනවා නම් අන්න එයාගේ හිතේ මේ වැඩ කරන ආශ්‍රව ධර්මයන් හරහා ලොකු ආස්වාදයක් එයාට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ හරහා බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ ඒතර මේ චිත්‍රයම නෙමෙයි ඇත්තටම රසවත් වෙන්නේ නැත්නම් චිත්‍රයම නෙමෙයි විචිත්‍ර වෙන්නේ. හුඟක්ම මේ ඒ මත බලපාන්නේ මේ බලන කෙනාගේ හිතේ තියෙන මේ විචිත්‍රත්වය. ඒ නිසා මේ චිත්‍රයට වඩා මේ සිත් සතන් බොහොම විචිත්‍රයි කියලා බුදුරජාන් වහන්සේ පෙන්වනවා. ඒ වගේමයි ඊළඟට මතක් කරනවා මේ දීර්ඝ කාලයක් තිස්සේ, අති දීර්ඝ කාලයක් තිස්සේ මේ හිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කිලිට වෙලා තියෙනවා කියන කාරණාවත් මතක් කරනවා. එතකොට මෙහෙම පසුබිමක් තමයි බුදුරජාණන් වහන්සේ චරණ චිත්‍රය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔය සත්‍ය ඔය කාරණාව තවදුරටත් පැහැදිලි කරන්න කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ මේ වර්තමාන උදාහරණයක් ගන්නවා. ඒ තමයි චිත්‍රපටි නාට්‍ය කියන උදාහරණය. දැන් චිත්‍රපටි නාට්‍ය ආදිය කරන්න උනත් ඒවා ප්‍රදර්ශනය වෙන්න කරද්දී සෑහෙන සංස්කරණයක් කරලා තමයි ඒවා ප්‍රදර්ශනය කරන්නේ. මොකද නැත්තම් මේ ඒවා චිත්‍රපටි බවට නැත්තම් නාට්‍ය බවට මේ නරඹන අවස්ථාවේදීම අර පුජ්‍යලේ ඉන්න නැත්නම් නරඹන්ට තේරෙනවා. නමුත් නරඹන්නන් ඒවා නාට්‍ය නොවි ඒවා නැත්තම් චිත්‍රපටි නොවි සැබෑ ලෝකයේම දෙයක් වගේ. නැත්තම් ඒවා තුලටම කිඳා බහැලා ඒවා තුලටම ඒවා තුලම මුලා වෙලා ඒවා බැලීම තුල තමයි ඒගලන්ට ලොකු ආස්වාදයක් ලැබෙන්නේ. ඒවා තුල සම්පූර්ණ මෝහණයක් මුලාවක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ මෝහණය, මේ මුලාව සාර්ථක කර ගැනීම සඳහා පුළුවන් තරම් විදිහට මේවා ඔය කියන තාත්වික විදිහට පෙන්눔 කිරීම සඳහා උත්සාහත් වෙනවා. එතකොට මේ තාත්වික වෙන්න නම් මේ ඒ සඳහා මේ යම් පමණක කියන්නේ සංස්කරණයක් කරන්න සිද්ධ වෙනවා. ඒ සංස්කරණය කිරීම තමයි. එතකොට මේ කටුකුරුන් සානාසය මතු කරලා දෙන්නේ. මතු කරලා දෙද්දී ඇත්තටම මේ සංස්කරණය කියන වචනය අංග සංස්කරණය කියන වචනේ සාමින්හන්සේ හොයාගෙන තියෙනවා මේ අතීත ඉන්දියාවේදී සිද්ධ වෙලා තියෙනවා අංග සංස්කරණය කියලා සම්බන්ධයෙන්. ඒකට මේ සංස්කාර කියන වචනේ අය අංග සංස්කරණය කියන ඒ පසුබිම මත නැත්නම් ඒ ප්‍රස්තුතයේ මුල් කරගෙන තමයි ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මේ සංස්කාර කියන පදය අපි අතරම දහමේ සෑහෙන ප්‍රබල වචනයක් ඒ වගේම සෑහෙන පුරුදු වචනයක්. මේ සංස්කාර කියන එකට තමයි දැන් මේ ස්වාමීන් වහන්සේ ටික ටික කිට්ටු කරන්නේ. එතකොට මේ සංස්කාර ගැන විස්තර කරන්න කලින් එතකොට විස්තර කරනවා මේ අංග සංස්කරණය. දැන් අපි තුමු චිත්‍රපටයක් නිරූපණය කරනකොට නැත්නම් චිත්‍රපටයක් පෙන්වනකොට එතකොට මේ විස්තර කරන ආකාරයටම අර දවල් කාලයේ පෙන්눔 කරනවා නම් ඒකේ පුළුවන් තරම් දොරවල් වහලා ජනෙල් වහලා මේක අන්ධකාරයක් නිර්මාණය කළා ඊට පස්සේ තමයි අර තිරේ ඉදිරියේ මේ ආලෝක කදම්බයක් හරහා මේ විවිධාකාර දර්ශන ඉදිරිපත් කරන්නේ. ඇත්තටම මේ දර්ශන එතකොට එකක් එකක් ගන්න එකකට පස්සේ එකකට එකක් මේ මේ අර මොකද්ද සෙලියුලර් පටියේ මේ අන්තර්ගත වෙනවා. නමුත් අර ආලෝක කදම්බය ඒක හරහා යනකොට අර පටිය දිගට ඉස්සරහට අරගෙන යනකොට අන්න අපිට චිත්‍රයක් ලැබෙනවා. නැත්තම් අපිට ඒ හරහා චිත්‍රපටියක් නැවෙනවා අතපය සොලවනවා ඒ හැම දෙයක්ම නිර්මාණය වෙනවා ඉතින් අපි ඕවා එච්චර හිතන්නේ නැහැ ඒ වෙලාවේදී අපි සම්පූර්ණයෙන්ම අර පෙන්නන දේ තුල මුලා වෙලා ඒ තුලම හිත අලවගෙන මෝහණයකට වගේපත් වෙලා අපි ඒ චිත්‍රපටි ලෝකේ ජීවත් වෙමින් ඒක නරඹනවා. ඒ වගේ තත්ත්වයක් තමයි අපිට ඇත්ත වශයෙන්ම චිත්‍රපටියන් නරඹද්දී උදා වෙන්නේ. ඒ විතර හා සමාන තත්ත්වයක් නාට්‍ය බැලීමේදීත් සිද්ධ වෙනවා නාට්‍යවලදීත් හැකි පමණ ඉතින් වේදිකාව සරසලා නළුනිලියන්ගේ අංගපසඟ සරසලා පුළුවන් තරම් මේ දර්ශනයට ගැලපෙන විදිහට නැත්නම් ජවනිකාවට ගැලපෙන විදිහට මේවා නිරූපණය කරන්න මේ නිෂ්පාදකයන් අංග සංස්කරණය කරන පිරිස මේ මේ උත්සාහත් වෙනවා. ඒ හරහා අන්න බලන කෙනාට තමන්ගේ හිත මෝහණයටපත් කරගෙන මුලාවටපත් කරගෙන අන්න මේ තුලින් ලොකු වින්දනයක් ලබන්න හැකියාව තියෙනවා. ඒ වගේමයි දැන් කටුකුරුන් සන්නාසය මතක් කරනවා වගේ බැරි වෙලාවත් මේ දර්ශනවල යම් යම් මේ අතරතුර කාලයේදී එක දර්ශනයකට පස්සේ ඊළඟ දර්ශනයට එනකොට යම් කාල පරිච්ඡේදයක් තියුණා නම් නැත්නම් යම් ජවනිකාවකින් ඊළඟ ජවනිකාවට යනකොට අපි තුමු පොඩි හරේ මේ හිඩසක් තිබුණා නම් අන්නේ හිඩස අපේ හිතින්ම පුරවලා දානවා. ඒ කියන්නේ මේ නරඹන්නා විසින්ම යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් මේ චිත්‍රපටියේ දර්ශනවල ඒ ටික අපේ අතින් දාලා අපි ඒක රස විඳිනවා. මොකද මේ හිතේ තියෙනවා අර තණ්හාවේ එක මේ ප්‍රභේදයක් නැත්නම් තණ්හාවේ එක ස්වરૂපයක් තියෙනවා తත්‍ර తත්‍රාභි නන්දිනී කියලා මේ එතන එතන සතුට වෙන ගතිය තියෙනවා. ඒ වගේමයි මේ තණ්හාවේ තියෙන නැති කියලා ස්වභාවයක් මේ ඊළඟට එන්නේ මොකද්ද? ඊළඟට එන්නේ මොකද්ද? ඊළඟ අවස්ථාව ගැන, ඊළඟ ජවනිකාව ගැන ලොකු උනන්දුවකින් මේ එතන එතන සතුට වෙමින් ඊළඟ ජවනිකාව ගැන ලොකු උනන්දුවකින් බලන ගතියක් තියෙනවා. ඉතින් මේ හරහා හරියට නිකන් ඒක එක ජවනිකාවෙන් ඊළඟ ජවනිකාවකට අලවන ගතියක්. يعني මේ ජවනිකාවේ ඉඳන් ඊළඟ ජවනිකාවට යනකොට අපි තුමු දැන් නාට්‍යක දර්ශනයක එහෙමනම් පොඩි වෙලාවක් ගන්නවා මේ තිරය සකසන්න නැත්නම් පසුබිම සකසන්න ඊට උමනා වෙන නැත්නම් ඊට සරිලන ඒ ප්‍රදේශය සකසන්න තින් වෙලාවක් ගන්නවා. නමුත් අර නරඹන්නන්ගේ හිතේ හැකියාව තියෙනවා මේ දැන් මම බලපු දර්ශනයත් මේ ඊළඟට පෙන්වන යන දර්ශනය පෙන්වන්න යන දර්ශනයත් එකට ගලපා ගන්න අපේ හිතේ ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් ඔය සංස්කරණය කිරීමත් ඒ වගේම මේ ජවනිකාවෙන් ජවනිකාවට ගැළපීමත් අපේ සිත් සතන් තුළ තියෙන මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ප්‍රධාන ආශ්‍රව හරහා සිද්ධ වෙන කාරණාව තමයි එතකොට මේ කටකරුණ සාන්නාංශය මතක් කරලා දෙන්නේ. ඒ නිසා උන්වහන්සේ තර්කයක් ඉදිරිපත් කරනවා ඇත්ත වශයෙන්ම මෙතෙක් මේ නාට්‍ය ශාලාවල චිත්‍රපටි ශාලාවල චිත්‍රපටියක් පෙන්ලා නැහැ. නාට්‍යයක් පෙන්ලා නැහැ කියලා තර්කයක් උන්වහන්සේ ඉදිරිපත් කරනවා. මොකද නාට්‍ය චිත්‍රපටිය මේ හැමදේම හැදිලා තියෙන්නේ නැත්තම් නිර්මාණය වෙන්නේ මේ නරඹන්නා නරඹන්නන්ගේ සිත් සතන් තුළමයි. මොකද නාට්‍යයක චිත්‍රපටියක යම් පමණක දර්ශන කීපයක් ඉදිරිපත් කරනවා. නමුත් ඒ දර්ශන ආශ්‍රයෙන් සම්පූර්ණ චිත්‍රපටියක් නිර්මාණය කර ගැනීම. ඒ දර්ශන ආශ්‍රයෙන් සම්පූර්ණ නාට්‍යයක් ජවනිකාවක් නිර්මාණය කර ගැනීම ඇත්ත වශයෙන්ම මේ නරඹන්නන්ගේ චිත්තතන් තුළ තියෙන අර ආග ද්වේෂ මෝහ හරහා සිද්ධ වෙන කාරණයක්. එතකොට මේ ආශ්‍රව හරහා තමයි එතකොට මේ චිත්‍රපටිය අත් වශයෙන්ම නිර්මාණය වෙන්නේ. ඒ නිසා කටුකුරුන්දේ සාමාන්‍යයෙන් තරක කරන අත් වශයෙන්ම නම් නාට්‍ය ශාලාවල් වල මේ චිත්‍රපට ශාලාවල් වල මේ චිත්‍රපටිවත් නාට්‍යවත් පෙන්වන්නේ නැහැ. ඒක ඇත්තටම මේ නරඹන්නම තමයි හදාගෙන තියෙන්නේ. නරඹන්නන් තුල තියෙන ආශ්‍රවයන් හරහා තමයි ඒගොල්ලෝ හදාගන්නේ. එතකොට අර මේ නරඹන්නන් තුල තියෙන ආශ්‍රවයන් බොහෝම සාර්ථක විදිහට අවදි කරපු තරමට අන්න අපි මේ චිත්‍රපටිය නැත්නම් නාට්‍ය හරිම සාර්ථක නාට්‍යයක් හරිම සාර්ථක චිත්‍රපටියක් කියලා කියනවා. අපි ඒවට සම්මාන ආදිය දෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ කාරණාව තමයි ස්වාමීන් වහන්සේ දැන් මේ මතු කරලා දෙන්නේ. ඒකට අපිට පොඩ්ඩක් දැන් තේරෙනවා. දැන් ඒතර නාට්‍යයක් චිත්‍රපටියක් කියන එකේ රස විඳින්න නම් ඒකට මේ නරඹන්නන් විසින් සෑහෙන ඒගොල්ලන්ගේ පැත්තෙන් උදව්වක් කරන්න වෙනවා. ඒගොල්ලන්ගේ පැත්තෙන් ලොකු සහභාගීත්වයක් මෙතන තියෙනවා. ඒගොල්ලෝ නිකන් පුටුවක් උඩ ඉඳලා වාඩි වෙලා මේක බලනවා වගේ පෙනුනට ඒගොල්ලන්ගේ හිත තුළ තමයි ඇත්තටම නාට්‍යයක් චිත්‍රපටියක් නිර්මාණය වෙන්නේ. එතකොට මේ ඒ හිත්ම තමයි ඒ නිසා බොහොම විචිත්‍ර වෙන්නේ. අර අපි චරණ චිත්‍රයත් එක්ක කල්පගත්තොත් බුදුරජාන් වහන්සේ පෙන්වන කාරණයක් දෙන්න ගැලපුවොත් එතකොට දැන් මේ අපේ අටුරුණ සානාහසය දෙන උපමාවෙදිත් එතකොට මේ චිත්‍රපටියට නාට්‍යයට වඩා හරිම විචිත්‍ර වෙන්නේ මේ නරඹන්නන්ගේ සිත් සතන්මයි. මොකද මේ නරඹන්නන්ගේ සිත් සතන් තුලින් තමයි මේ නාට්‍යට චිත්‍රපටයට උවමනා කරන විචිත්‍රත්වය සකස් කරලා දෙන්නේ. නිසා මේ සිත් සතන් කියන දේවල්ම බොහොම විචිත්‍රයි කියලා ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. අපි තවත් ටිකක් ඉස්සරහට යමු. දැන් අපි ටිකක් කල්පනා කරලා බලමු මේ අවිද්‍යා රාමෝ තුලයි මේ චිත්‍රපට නාට්‍ය ආදිය පැවැත්වෙන්නේ. එහෙම පැවැත්වෙන අවස්ථාවක්. දවල් කාලේ පැවැත්වෙන චිත්‍රපටය ගැන කල්පනා කරනවා නම් අර විදියට දොනවල් එහෙම වහගෙනයි චිත්‍රපටයක් පෙන්වන්නේ. මේ විදිහට හොඳ විචිත්‍ර වර්ණ චිත්‍රයක් තිරේ වැටෙන අවස්ථාවක හදිස්සියෙම දොරවල් ඇරුණා කියලා කිව්වා. එතකොට මොකද්ද වෙන්නේ? අර මේ නරඹන්නන් මවාගෙන හිටිය ලෝකයෙන් ඔවුන්ගේ සිනමා ලෝකයෙන් ඔවුන් එළියට විනිසුණා වගේ හදිස්සියෙන් මක්නිසාද අර තිරේ වැටෙන වයිවර්ණ චිත්‍රයේ පාට ගියා පාට මැකිලා ගියා ඒක ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟට කලකිරීමයි එන්නේ මේක චිත්‍රපටියක්ද කියලා හිතෙනවා මේක මොකද්ද කියලා හිතෙනවා අර චිත්‍රපටයේ චිත්‍රපටයක් උනේ නාට්‍ය නාට්‍යයක් උනේ අවිද්‍යා අඳුරු රාමුවෙන් අවිද්‍යා අඳුරු රාමුවේ සංස්කාරවලත් බලය. නමුත් මේ අඳුරු රාමුව නැතිවීමෙන් අර විදිහේ විශාල වෙනසක් සිදු වුණා. එයින් එක්කම නරඹන්නන්ට කලකිරීමක් ඇති වුණා. මොකද රාග කියන වචනේ පාට කියන අර්ථයක් තියෙනවා. එතන විරාග කියන එකේ වාචාර්ථයකුත් තියෙනවා. පාට සෙදී යාම, සායම මැකී යාම කියලා. එතකොට නිබ්බිදා විරාගය එක්තරා විදිහක පටු අර්ථයකින් නිබ්බිදා විරාගයක් වගේ දෙයක් ඇති වෙනවා. අර විදිහට හදිසියෙන්වත් දොරක් හැරුණොත් ඒ තිබුණ මෝහණය එතනින් తాවකාලිකව හරි නැති වෙනවා. නමුත් අපි ටිකකට හිතමු මේ පිටතින් එන ආලෝක ධාරාවකිනුයි මේ චිත්‍රපටිය චිත්‍රපටයක් නොවන තත්ත්වයක් ඇති වුනේ. මේ ආලෝක ධාරාව සිතින් සිත ඇතුලෙන් આવොත් එහෙම මොකද්ද වෙන්නේ? ඒත් ඒහා සමාන දෙයක් සිද්ධ වෙන්නේ. සිත ඇතුලෙන් මේ යම් කෙනෙකුට ප්‍රඥා ආලෝකය පහළ වුණොත් චිත්‍රපටයක් නාට්‍යයක් බලන අවස්ථාවක අනිත් අය චිත්‍රපටේ නාට්‍ය බල බලා ඉඳී. නමුත් ඒ තැනත්තාට මේක චිත්‍රපටයක්ද මේකත් නාට්‍යයක්ද කියලා හිතෙනවා. අපි මේ චිත්‍රපටය ගැන කියනකොට කිව්වා ඒ අවස්ථාවේ නරඹන්න ඉන්නේ නරඹන්න නරඹන්න ඉන්නේ එක්තරා ලෝකයකට ඇතුළු වෙලයි කියලා. ඒකට අපිට කියන්න පුළුවන් තවදුරටත් පටිච්චසමුප්පාද ධර්මය අනුවම විග්‍රහ කරනවා නම් නරඹන්නන් ඇත්ත වශයෙන්ම අවිද්‍යා අන්ධකාරයේ මැද සංස්කාර මුල් කරගෙන ඒ චිත්‍රපට චිත්‍රපටි කතාවට සුසු අන්දමේ විඥානයකුත් ඊට නිසි නාම රූපයකුත් ඇතිව ඒ සම්පූර්ණ වින්දන සමූහයෙන් පංචස්කන්ධයක් සකස් කරගත්තා කියලා. අන්න ඒ විදිහේ වැඩක් මෙතන තියෙනවා. එතකොට අර ප්‍රඥා ආලෝකය ඇවිල්ලා අවිද්‍යා අන්ධකාරය නැති වුණත් ඒ විදිහම දෙයක් සිද්ධ වෙන්නේ. ඒ භවෙන් ඉවතට එනවා. ඒ කාම ලෝකයෙන්. ඒ භවෙන් తాවකාලිකව හරි එළියට එනවා. එතන මෙතන දැන් මේ කටුකුරුන් සානාසය මතු කරන සිද්ධිය හරීම මේ ලස්සනයි. ඒ කියන්නේ අපි හොඳට අපි හිතමු චිත්‍රපටයක් නරඹමින් ඉන්නවා. අපි මේ පෙන්වන දර්ශනය තුළ සම්පූර්ණයෙන්ම අපි හිතමු මෝහණයටපත් වෙලා වගේ අපි මේක මේ බලාගෙන ඉන්නවා. අපි තුමු ඔන්න නළුවෙක් නිලියෙක් එකතු වෙලා ඔන්න සින්දුවක් කිය කියලා. ඉතින් මාක් හරි ඔන්න දර්ශනයක් නිරූපණය කරනවා. ජවනිකාවක් නිරූපණය කරනවා. ඉතින් අපිත් ඉතින් කට ඇරගෙන ඔන්න බලාගෙන ඒ ලෝකෙම එන්න සම්පූර්ණයෙන්ම අතරමං වෙලා ඔන්න චිත්‍රපටිය රසඳිනවා. ඔන්න වගේ අවස්ථාවක අපි හිතමු එක පාර්තම මාක් හරි හදිස්සියක් සිද්ධ වෙලා කවුරු හරි මිනිස්සෙක් මේ චිත්‍රපටිය බල බලා ඉන්න එක නතර කළා අපි තුමු යාට එළියට යන්න ඕනලා ටංගාල යාට අමතකව වෙලා අමතක වෙලා ඔන්න දොර සම්පූර්ණයෙන්ම ඇරලා දානවා දොර සම්පූර්ණයෙන්ම ඇරලා දාපු ගමන් ඔන්න ලොකු ආලෝක කදම්බයක් එක පාර්තම ඇවිල්ලා ඔන්න අපි තුමු තිරේ වදිනවා තිරේ වැදුනහම මොකද වෙන්නේ? අන්න අපි අර හිටිය ලෝකෙන් සම්පූර්ණයෙන්ම අපිට එක පාටම එළියට එනවා. මොකද අර තිරේ ඇඳලා තිබිච්ච චිත්‍රපටි ලෝකයේ තුලයි අපි හිටියේ. නමුත් මේ චිත්‍රපටයේ පෙන්නපු ඒ තිරයට අර ආලෝක කදම්බේ වැටීම නිසා සම්පූර්ණයෙන්ම අන්න චිත්‍රපටිය බොඳ වෙලා ගියා. පෙන්නගෙන හිට පෙන්නලා හිටියේ අර නළුනිලියන්ගේ රූප ටික සම්පූර්ණයෙන්ම නිකන් මැකිලා බොඳ වෙලා මේ නැති වෙලා ගියා. එතකොට අර බලබලා හිටිය නරඹන්නන්ගේ හිතේ තිබිච්ච මෝහණය යම් යම් යම් ස්වභාවයකට නැත්නම් යම් පමනකට පොඩි දුරු වීමක් සිද්ධ වුණා. එහෙමත් නැත්නම් යම් පමණකට අර පෙන්නපු චිත්‍රපටියේ තියෙන විචිත්‍රත්වය අඩු වෙලා ඒ රූපවල නිකන් විරාගී ස්වභාවයක්, පාට මැකිලා ගිය ස්වභාවයක්, බොඳ වෙලා ගිය ස්වභාවයක් ඇති වෙනවා. එතකොට මේ සිද්ධිය දිහා බැලුවාම එතකොට මේ අපිට මතු කරගන්න පුළුවන් දැන් අපි සම්පූර්ණයෙන්ම අර වෙන ලෝකයක නිකන් ඉපදිලා වගේ සම්පූර්ණ නිකන් කාම ලෝකයක ඉඳගෙන අපි මේ චිත්‍රපටියේ බල බලා හිටියේ. හැබැයි යම් අවස්ථාවක අර වගේ ආලෝක කදම්බයක් මේ තිරයට වැටුනහම අපිට සම්පූර්ණයෙන්ම නිකන් අමුත්තක් දැනෙනවා අර හිතිය තනින් විසි වුණා වගේ දැනෙනවා. මේ මොකද්ද උනේ කියලා නිකන් චකිතයක් ඇති වෙනවා. මොකද අපි හිතිය ඒ හදාගත්ත භවයෙන් නැත්නම් අපි හදාගත්ත ඒ ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වීමක්, විසි වෙලා යාමක්, ඉවතට විසිවීමක් වගේ දේ සිද්ධ වෙනවා. මොකද අර ආලෝකයක් වැටීම නිසා තිරයට. මොකද අපි මෙතෙක් මේ අර ආශ්‍රවයන්ගෙන් බැඳලා සම්පූර්ණයෙන්ම මන්මත් වෙලා හිටියේ අර චිත්‍රපටිය තුළ. නමුත් දැන් තමයි අපි පියවිලෝකයට ආවේ. මේ ආලෝකයේ වැටීම හරහා තමයි අපි මේ දිව්‍ය ලෝකෙට ඇවිල්ලා දැනුත් දැම්මතක් වුණා මේ චිත්‍රපටියක් තමයි බලබලා හිටියේ. මේක මේ ඇත්තක් නෙවෙයි මේක මේ බොරුවක්. මේක මුලාවක් කියලා දැන් තමයි මතක් වුණේ. ඒකට මේ සිද්ධ වෙන සිදුවීම ඇත්තටම හරිම අපිට හිත කාවදින විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. අපිට මේ නියමාකාර වැටහීමක් ඇති කරගන්න පුළුවන්. ඒකට ඒ කාරණාවම තමයි මේ කටුකුරුන් සාන්නසෙන් මතු කරන්නේ. මේ වගේ තත්වයක් අපි තුන් රහතන් වහන්සේලාගේ සිත් සතන් තුළ අර සම්පූර්ණයෙන් අවිද්‍යා අන්ධකාරය දුරු වුණාට පස්සේ ඇති වෙන්න පුළුවන්. මොකද කෙනෙක් මේ ලෝක ජීවත් වෙනවා කියලා සිතලා තියෙනෙත් ඒක අතකින් බැලුවාම අර චිත්‍රපටියක් බලනවා වගේ ටිකක් ඊට සමාන දෙයක්. අපි චිත්‍රපටිය තුළ මුලා වෙලා ඉන්නවා වගේම තමයි අපි මේ සැබෑ ලෝකයේදීත් මේ එකතකින් බැලුවහම මේ විවිධාකාර සම්මුතීන් වල අපිම හදාගත්ත සම්මුති වල ඒ සම්මුති චිත්‍රපටියේ හිර වෙලා ඉන්නේ. අපි ඒකට බැඳිලා ඉන්නවා, අපි ඒකේ හිර වෙලා ඉන්නවා. අපි දන්නේ නැහැ මේවා මේ අපිම හදාගත්ත සම්මුති කියලා. ඉතින් ඒ බඳු ස්වභාවයක් තමයි එතකොට මේ දැන් මේ කටුකරන සානාසේ ඊළඟට මතක් කරලා දෙන්නේ එක එක පැත්තකින් ගැඹුරු කාරණාව චිත්‍රපටය හරහා දැන් උන්වහන්සේ සැබෑ ලෝකෙට එනවා අපි බලමු ඒකේ විස්තරත් දැන් එතකොට රහතන් වහන්සේලා පිළිබඳවත් මේ විදිහේ දෙයක් සිද්ධ වෙන්නේ රහතන් වහන්සේලාගේ අර තිබුණු අවිද්‍යාව අවිද්‍යාවත් අවිද්‍යාවත් හේව අශේෂ විරාග නිරෝධ නිරෝධා ආශ්‍රව ටිකක් හරි ඉතුරු කරලා නෙමෙයි. සම්පූර්ණයෙන්ම මේ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට ඒ එක්කම සංස්කාරات නිරුද්ධයි. මක්නිසාද සංස්කාරයන් සංස්කාරයන් බවට පත් උනේ අවිද්‍යාවේ පිහිටින්. අවිද්‍යාව ඇතිතාක් තමයි ඒවා සංස්කාර වෙන්නේ. සංස්කාර කියලා කියන්නේ සාමාන්‍යයෙන් සකස් කිරීම මවාපෑම් කියන එකයි. එතකොට මේ සකස් කිරීම අර ඇඳින් සියල්ලෙන් යම්කිසි මෝහණයක් ඇති කිරීමයි කලේ. ඒකට නිසි පරිසරයයි අවිද්‍යා අන්ධකාරයෙන් සැපයුනේ. යම් කිසි විදියකින් ප්‍රඥා ආලෝකය ආවොත් අර සංස්කාර විසංස්කාර වෙනවා. සංකතය අසංකතය වෙනවා. එතකොට ওই චිත්‍රපටය පිළිබඳව දැක් වූ ධර්මතාවම ඊට වඩා ගැඹුරු අර්ථයකින් ගන්න පුළුවන් මේ රහතන් වහන්සේලා පිළිබඳව වෙන පරිවර්තනයේදී. ඒ ප්‍රඥා ආලෝකයේ පහළ වීමත් සමගම සංස්කාර විසංස්කාර වෙනවා. බාහිර ලෝකයට ඒවා සංස්කාර හැටියට පෙනුනට රහතන් වහන්සේට ඒවා සංස්කාර නෙවෙයි. මක් නිසාද භවයක් ලැබෙන්නේ නැහැ. භවයක් මවන්න බෑ. ඒ වගේම අර සංකතය සකස් කරන ලද්දක්ව තිබෙන එක සකස් කරන ලද බව තේරුම් ගත්තාම ඒක නොසකස් වෙනවා. අසංකතයක් වෙනවා. සියුම් ධර්මතාවක් එතන තියෙනවා. අන්න එතකොට ඒක අසංකතයක් වෙනවා. එතකොට දැන් මේ තව ගැඹුරකට යනවා මේ උපමාව හරහා ස්වාමීන් වහන්සේ. එතකොට අපේ සිත් සතන් තුලත් ඇත්තටම මේ හදාගත්ත විවිධාකාර සම්මුතීන් අපි ඇත්ත කියලා කලකගෙන ඒවා තුල හදාගත්ත ලෝකයක අපි ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට අපිට සම්පූර්ණයෙන්ම අමතක වෙනවා මේ අපි මේ ඕනෝන්ගේ ඕනෝන් අතර සංනිවේදනය සඳහා හදාගත්ත දීගත්ත නම් ටිකක් තමයි අපි මේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙහෙම දේවල් නැහැ. අපි මේ අපේ සංනිවේදනයේ පහසු සඳහා හදාගත්ත නම් ටිකක් නැත්නම් ඒ සංනිවේදනය සඳහා අපි ඇති කරගත්ත සංඥා ටිකක් ඇතුලේ අපි ජීවත් වෙන්නේ කියන එක අපිට අමතක වෙලා අපිත් අර චිත්‍රපටිය බලන වෙලාවේදී චිත්‍රපටි ලෝකයේ තුල සම්පූර්ණයෙන්ම අලුත්ම ලෝකයක් අපිටම හදාගෙන නැත්නම් මේ මනසින් හදාගත්ත ලෝකයක් තුල මනස්කල්පිත ලෝකයක් තුල අපි හිටියා වගේ දැන් මේ සැබෑ ලෝකයේ තුලත් මේ අපේම සම්මුති ලෝකයේ තුල තමයි අපි සම්පූර්ණයෙන්ම নিমগ্ন වෙලා සම්පූර්ණයෙන්ම මුලා වෙලා ඉන්නේ. එතකොට මේ ස්වභාවය තවදුරටත් ඒකට වර්ධනය වෙනවා මේ සංස්කාර හරහා අපි සංස්කාර වලින් අපි මේ දකින සම්මුති ලෝකය පවා තව තව විචිත්‍ර කර ගැනීමක් තව තව සකස් කර ගැනීමක් තව තව ඒ අවස්ථානුකූලව තව අපේ තුල කෙලෙස් වැඩෙන විදිහට සකස් කර ගැනීමක් අපිට නොදැනුවත් නොදැනුවත්වම සිද්ධ වෙනවා. ඒකයි අර අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ පරිසම්පාදයේදී විස්තර කරන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව තියෙන තාක් අපි මේ තියෙන දේවල් ඒ හැටියෙන්ම දකිනවා වෙනුවට අපිට ඒවා අපි ඒවට මොනවා හරි එකතු කළා ඒවා වැඩි කළා තව තව දියුණු කළා අපේ කෙලෙස් වලට සරලම පරිද්දෙන් තමයි අපි ඒවා සකස් කරගෙන බලන්නේ නැත්නම් අහන්නේ. ඉතින් මේ විදිහට අපි මේ ඉන්ද්‍රයන්ගෙන් එන හැම අරමුණක්ම ඇතුළත සංස්කරණයකට භාජනය වෙනවා. ඒවා ඒ හැටියෙන් හලකන්නේ නැතුව, ඒවා ඒ හැටියට ඉන්න දෙන්නේ නැතුව අපි අතින් දාන කොටසක් සෑහෙන්න තියෙනවා. ඒ හරහා අපි දන්නේම නැතුව ඔන්න තව තවත් මුලා වෙනවා. අර අපි මේ බලන දේවල්, අහන දේවල් හරහා යන ලෝකය යන ලෝකයේ තුල අපි තවත් අතරමං වෙන ස්වභාවයක් තියෙනවා. අන්න අපි අර චිත්‍රපටිය බලනකොට ඒ එක ජවනිකාවකින් ඊළඟ ජවනිකාවට යනකොට අපි හදාගත්තා වගේ ඒ අතර සම්බන්ධය. අපි හදාගත්තා වගේ මේ දෙක එකතු කළා මේ මේ නොකැඩී යන ස්වභාවය අපිම හදාගත්තා වගේ අපිත් මේ ජීවිතේදී ඒ ඒ ජවනිකාවෙන් ඒ ඒ අවස්ථාවෙන් ඊළඟ අවස්ථාවට යන ස්වභාවය අපිම හදාගන්නවා. ඉතින් මෙන්න මේ වගේ එක පැත්තකින් අපේ සිත් සතන් තුළ මේ ආශ්‍රවයන් හරහා ලොකු ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඒතර ඒ ක්‍රියාකාරීත්වය හරිම සූක්ෂමයි. ඒක බොහොම සියුම් මන්දමින් සිද්ධ වෙන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ සංස්කාරවල මේ ක්‍රියාකාරීත්වය බොහොම ලස්සනට ඉදිරිපත් කරනවා. මේ රූපයක් රූපයක් තවදුරටත් මේ රූපයේ ස්වභාවය වශයෙන් සංස්කරණය කිරීම සංස්කාර හරහා සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ඇහෙන් මොකක් හරි රූපයක් දැක්කහම ඒක තව තව වර්ණ ගන්නවලා අපිට සරිලන විදිහට අපේ රුචි අරුචිකම් වලට ගැලපෙන විදිහට අපිම සෑහෙන සකස් කිරීමක් කළා තමයි මේ රූපේ රස විඳින්නේ. අපිට සද්දයක් ඇහුණාම මේ සද්දයක් අපි අපිට සකස් කළා අපිට ගැලපෙන විදිහට සකස් කළා අපේ අතීත අත්දැකීම් එකතු කරලා අනාගතයේ අපේ තියෙන ප්‍රාර්ථනා එකතු කරලා තමයි මේ සද්දේ රස විඳින්නේ. ඉතින් මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ කියන මේ මේ සියලුම රූප රූප මේ රූපය රූපීය ස්වභාවය හරහා නැත්නම් රූපීය ස්වභාවයක් දක්වා වර්ධනය කර ගැනීම සකස් කර ගැනීම මේ සංස්කාර හරහා සිද්ධ වෙනවා. ඒ වගේම අපිට දැනෙන වේදනාවන් තවදුරටත් සකස් කළා තමයි අපි විඳින්නේ. ඒ වගේම අපේ අපේ හිතේ එන සංඥාවන් තවදුරටත් සකස් කළා විචිත්‍ර කළා තමයි අපි විඳින්නේ. ඊළඟට අපේ හිතේ සිද්ධ වෙන විවිධාකාර සංස්කාර ධර්මයන් පවා තවදුරටත් සකස් කළා තමයි අපි විඳින්නේ. ඒ වගේම අපේ හිතේ පහළ වෙන විවිධාකාර සිතුත් අපිම සකස් කරලා තමයි විඳින්නේ. ඒතකොට ඒ නිසා මේ සංස්කාර වලින් සෑහෙන්න මේ රූප වේදනා සංඥා ආදී ස්කන්ධයන් තවදුරටත් වෙනස් කළා. තවදුරටත් සකස් කළා. තවදුරටත් වර්ධනය කළා. අභිසංස්කරණය කළා තමයි අපි විඳින්නේ. ඉතින් ඔය වගේ හරිම පැටලී සාගත ස්වභාවයක් මේ අපේ හිතේ සිද්ධ වෙනවා. එතකොට මේ ස්වභාවය තමයි ඇත්තට මේ රහතන් වහන්සේ කෙනෙක් විනිවිද යන්නේ. මොකද උන්වහන්සේ මේ සකස් කිරීම වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා තියෙන දේ තියෙන හැටියටම බාර ගන්න මට්ටමේදී අන්න තවදුරටත් සකස් කිරීමක් වෙන්නේ නැහැ. ඒකට අර සංස්කාර සකස් කරනවා වෙනුවට සකස් නොකර ඉන්න ස්වභාවයක්. විසංස්කාර ස්වභාවයක් අන්න ඒ හිතේ මතුවෙන බව කටුකෙන් සානාසය පෙන්නලා දෙනවා. මොකද අපේ හිතේ තියෙන සකස් කරන ස්වභාවය නමුත් සකස් කරන ස්වභාවය නතර කරාට පස්සේ අන්න තියෙන දේ තියෙන හැටියටම බාර ගන්න ස්වභාවයක්. ඇති දේ ඇති හැටියට තේරුම් ගන්න ස්වභාවයක් හිතේ ජනිත වෙනවා සිතේ පහළ වෙනවා. එතකොට අර සකස් කිරීම නතර වෙලා සකස් නොකරන ස්වභාවයක් විසංස්කාර ස්වභාවයක් හිතේ මතුවෙනවා. එතකොට සංකතයක් වෙනකොට අසංකතයක් ඔන්නේ හිතේ පහළ වෙනවා. ඉතින් මේ தත්ත්වය තමයි දැන් කටුගෙන් සාන්නාසය පැහැදිලි කරන්නේ. ඒතර මේක එකතකින් බැලුවාම දහමේන ප්‍රබල තැනක්. මොකද මේ ආශ්‍රවයන් තියෙන තාක් සකස් කිරීම සිද්ධ වෙනවා. අවිද්‍යා ආශ්‍රවයේ තියෙන තාක් සංස්කරණයන් කෙරෙනවා. මොකද අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව කියන ආශ්‍රවය අපේ හිතේ තියෙන තාක් අපි කොයි හෝ අවස්ථාවක සංස්කරණයක් කරන්න ඉඩ තියෙනවා. නමුත් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන් ඡය කරපු තත්වයක්. ආසවක්ඛය කියලා කියන්නේ අරහත්ත්වයට. ඒකට මේ ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම ඡය කරා නම් තමයි එතකොට කෙනෙක් අරහත්ත්වයටපත් වෙන්නේ. ඒ ආශ්‍රවයන් සම්පූර්ණයෙන් ඡය කළා නම් අන්න තවදුරටත් සකස් කිරීම සිද්ධ නොවන නිසා උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මේ අසංකතයක් තුල සකස් නොකිරීමක් තුල මේ සැරිසරනව නැත්නම් ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ ගැඹුරු කාරණාව බුදුරජාණන් වහන්සේ තවත් දේශනාවලදී ඉදිරිපත් කළා තියෙනවා. කටුකෙන් සානාසේ ඒ කාරණාවත් තව උදාහරණ දීලා මතු කරනවා අපි ඒකට යමු. මේ පිළිබඳව සමහර විට නූතන විදියට ඉදිරිපත් කළ මතයක් කියලා හිතන්න පුළුවන්. නමුත් මේක අපිට නිදර්ශන කොතෙකුත් තියෙනවා. සෙව්වොත් සූත්‍ර දේශනාවල. නියුතානං සමෝ හෝති අන්ධකාරෝ අපස්සතං. සතංච විවටං හෝති ආලෝකෝ පස්සතාමිච. සම්තිකේන විජානಂತಿ මගා ධම්මස්ස අකෝ ඉදා. සූත්‍රයේ සූත්‍ර නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ එන සූත්‍රයේ තියෙන එක්තරා ගාථාවක්. නිවතානම් තමෝ හෝති. අවිජ්ජා නීවරණයෙන් වැසුණ අයට කලවරක් නෙවේ. හරියට ඒක අන්ධකාරෝ අපසතං. නොපෙනෙන අයට අන්ධකාරය වගේ. නමුත් සතං පිවටං හෝති. උද්ධාදී සත්පුරුෂයන්ට මේ ඔක්කොම විවෘතයි. ආලෝකෝ පස්සතාමින. ඇස් පෙනෙන අයට, දකින්න පුළුවන් අයට ආලෝකය වගේ. සම්තිකේන විජානಂತಿ මගා ධම්මස්ස අකෝ විදා ධර්මයේ නොදත් මේ මෝඩ සත්වයෝ මේ මුර්ගයෝ මේ ළඟම තියෙන නිවන නොදකි. ඒ තරම් ලස්සනට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තවත් ඒ විදිහේම ගාථාවක් උදානපාදියේදී හමු වෙනවා. එතකොට මේ ද්වේතානුපස්සනා සූත්‍රය ඊටාම ප්‍රබල සූත්‍රයක්. විවිධාකාර අනුපස්සනාවන් දෙක දෙක දෙක විදිහට යොගල් කරලා මේ සූත්‍රය ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට මේ කියන කාරණාව මේ අවිද්‍යාව පැත්තෙන් කරන විස්තරයක්. මෙතන තියෙනවා මේ නියුතානං තමෝ හෝති අන්ධකාරෝ අපස්සතං සතංච විවටං හෝති ආලෝකෝ පස්සතාමිච. දැන් අපිට අන්ධ මේ අන්ධයෙකුට ඇත්තටම අඳුර කියන එක එයාටම උරුම වෙච්ච දෙයක්. එයාගේ ඒ ඇස් නොපෙනෙන කම නිසාම එයාට අඳුරක් තියෙනවා. ඒ වගේමයි ඇස් පේන කෙනාට මේ ආලෝකය තියෙනකොට ඕනම දෙයක් බලාගන්න බලාගන්න හැකියාව තියෙනවා. එතකොට මේ වගේ වෙනසක් මේ මෝහාන්ධකාරයේ ගිලිලා ඉන්න තැනැත්තාත් ඒ වගේම බුදුරජාන් වහන්සේලා මේ ආර්යයන් වහන්සේලා වගේ මේ අන්ධකාරයෙන් මෝහාන්ධකාරයෙන් අයින් වෙච්ච තැනැත්තන් අතරත් ලොකු වෙනසක් මේ වගේ දැනගන්න පුළුවන්. එක පැත්තකින් මේ මෝහාන්ධකාරයේ ගිලිලා ඉන්න අය හරියට නිකන් අර අන්ධය වගේ ඊළඟට මෝහාන්ධකාරයෙන් ගැලවිලා ආශ්‍රයයන්ගෙන් මිදුන බුදුරජාන් වහන්සේලා රහතන් වහන්සේලා හරියට ඇස් පෙනෙන අය වශයෙන් උත් ඒකට මේ ගාථාදි පෙන්ලා දෙනවා. එතකොට මේ මෙතෙන් දෙන උපමාව විදිහට උඩ බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ හරියට නිකන් අර ඇස්පෙනෙන ආයත ආලෝකය වගේ තමයි මේ සම්පූර්ණයෙන්ම නිවන් අවබෝධ කරගත්තා නම් අන්න ඒ ආලෝකය තුලින් මේ ප්‍රඥාව තුලින් හැම දෙයක්ම දැකගන්න මේ තියෙන මෝහය නැත්තම් මේ සංස්කරණය විනිවිද දැකගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඇස්පෙනෙන ආයත දකින්න පුළුවන් අයට ආලෝකය වගේ ඊළඟට ධර්මයේ නොදත් මේ මෝඩ සත්වයෝ මේ මුර්ගයෝ මේ ළඟම තියෙන ළඟම තියෙන නිවන නොදකිත කියලා එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ නිකන් සංවේගයෙන් වගේ කියනවා මේ නිවන ළඟ තියෙනවා අක ළඟ තියෙනවා නමුත් ඒක දැක ගන්න තාම හැකියාවක් නෑ මේ නුවණ නැතිකම නිසා නුවණ මදකම නිසා මොකද ඒගොල්ලන්ගේ ඇස් මේ අන්ධකාරයෙන් නැත්තම් අවිද්‍යාවෙන් වැහිලා තියෙන නිසා අපි යන් ඊළඟ කතාවටත් මෝහ සම් මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝව විස්සති උපදී සම්බන්ධ නෝබාලෝ සමසා පරිවාරිතෝ සස්සතා විය කායති සස්සතෝ විය සස්සතෝ විය කායති පස්සතෝ නත්ති කිංචන මෝහ සම්බන්ධෝ ලෝකෝ භබ්බ රූපව දිස්සති මේ මෝහයට සම්බන්ධ වූ තැනැත්තාට ලෝකය බොහෝම භව්‍ය දෙයක් ඇත්ත වෙන්න පුළුවන් කියන අදහසයි භව්‍ය කියන වචනේ තියෙන්නේ මේ ලෝකය භව්‍ය දෙයක් හැටියට සත්‍ය දෙයක් හොඳට විශ්වාස තියන්න පුළුවන් විදිහ දෙයක් කියලා ඒ විදිහටයි මෝහයට බැඳුණු පුද්ගලයාට පේන්නේ. මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපව දිස්සති. භව්‍ය වශයෙන් පෙනෙනවා. උපදී සම්බන්ධනෝ භාලෝ තමසා පරිවාරිතෝ මේ උපදීන්ට බැඳුනා වූ බාලයා මෝඩයා අඥාන පුද්ගලයා තමසා පරිවාරිතෝ මහා අන්ධකාරයකින් කළුවරකින් පිරිවරණ ලදුවයි සිටින්නේ වැහිලයි සිටින්නේ සස්සතෝ විය කායති හරියට බැලූ බැල්මට මේක සදාකාලික වගේ ශාස්වත වගේ පෙනෙනවා. පස්සතෝ නත්ති කිංචන. දකින්නෙකුට මෙතන ඇති දෙයක් නැහැ. දෙයක් නැහැ කියලා කියන්න වෙනවා. අන්න ඒ විදිහට ඊ타මත්ම ගැඹුරු අර්ථයක් ප්‍රකාශ කරනවා මේ ගාථාව වලින්. ඔක්තර මේ මොහ සම්බන්ධිනෝ ලෝකෝ කියන ඒ ගාතාවක් ඊටාම් ප්‍රබල ගාතාවක් උදානපාළියේ හම්බ වෙනවා. එතෙන්දිත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් බැඳිලා ඉන්න සත්‍යයින්ට මේ වටේ පිටේ දකින්න දේවල්, ඇහෙන දේවල්, රස විඳින දේවල් මේ හැම දෙයක්ම දිගටම තියෙන දේවල්. මේ ඇත්ත වශයෙන් තියෙන දේවල්, භෞ්‍ය දේවල් වශයෙන් මේ මේගලන්ට අත්දකින්න. මොකද අර මෝහයෙන් සම්පූර්ණයෙන්ම මේවා බැඳලා බැඳලා මේවා අතර සම්බන්ධ ඇති කරලා අර චිත්‍රපටියේ ජවනිකාවෙන් ජවනිකාවට බැඳලා තියෙනවා වගේ මේ වටේ පිටේ තියෙන හැම දෙයක්ම හොඳට නිකන් සම්බන්ධ වෙලා දිගටම තියෙනවා වගේ තමයි ඒතකොට මේ අවිද්‍යා අන්ධකාරයෙන් බැඳිච්ච සත්‍යයට තේරෙන්නේ. ඊළඟට කියන උපදි සම්බන්ධ ලෝභාලෝ තමසා පරිවාරක. මේ මදිවට මේ විවිධාකාර හිතින් හදාගත්ත උපදීන් වලින් මේ සත්වය බොහෝම තවදුරටත් බැඳලා ඉන්නවා. ඒ කියන්නේ මේ තමන් වශයෙන් කෙනෙක් වශයෙන් ස්වરૂපයක් වශයෙන් මමත්වයක් හදාගෙන කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් වෙලා මමෙක් වෙලා ඉතින් එක පැත්තකින් තවත් උපදි කියලා කියන මේ විවිධාකාර තමන්ගේ අයිතිය ප්‍රකාශ කිරීම නැත්නම් තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීම මම කියලා ප්‍රකාශ කිරීම සෑහෙන ඉතින් අපි හැමෝගෙම තියෙනවා ඒ කියන්නේ මේ මෝහය තියෙන තාක් අපි එතකොට ඒ ඒව හරහා අපිට අයිති දේවල් හරහා අපි හිතින් අයිති කරගත්ත දේවල් හරහා අපේ දක්ෂතාවයන් හරහා අපේ හැකියාවන් හරහා අපි කරපු කියපු වැඩ හරහා කරන්න කියන්න ඉන්න තියෙන වැඩ හරහා මේ හැම දෙයක් හරහාම අපි මමෙක් හදාගෙන ඒවටම බැඳිලා ඒවයෙන්ම කෙනෙක් හදාගෙන ඒවයෙන්ම ස්වරූපයක් හදාගෙන ඒකිනුත් අන්න ලොකෝ අන්ධකාරකින් තමසා පරිවාරිතෝ කියලා බුදුහාඳුරු කියන හරිය නිකන් ඝන අන්ධකාරකින් වැහිලා තමයි ඉන්නේ ඒතර අපි මොනවා හිතුවත් අර අපි හදාගත්ත උපදී හරහා තමයි අපි හිතන්නේ. උපදී ටික සම්බන්ධ කරගෙන තමයි හිතන්නේ. එතකොට අර අවිද්‍යාන්ධකාරයෙන් තුලින් සෑහෙන්න තියෙන දේවල් ඔක්කොම ඇත්ත වශයෙන්ම තියෙනවා කියලා දිගටම තියෙනවා කියලා මොහයක් හදලා දෙනවා. ඊට අමතරව අපි මේ හිතින් හදාගත්ත මගේ මගේ කියා ගන්නා දේවල් හරහා අපි ලොකු අමාරුවක වැටලා නැත්නම් අපි ලොකු අන්ධකාරයක් ඇතුලේ හිර වෙලා ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන පස්සතෝ නත්ති කිංචන. හැබැයි මේක නිවැරදි ප්‍රඥාවකින් දකින කෙනෙකුට අපි නු රහතන් වහන්සේ කෙනෙකුට බුදුරජාන් වහන්සේට නමුත් මේ ලෝකයා මේ දකින තියෙනවයි කියලා දයාගන්න තියා කියා ගන්නා දේවල් වල ඇති දෙයක් නැහැ. දෙයක් නැහැ කියලා අන්න අවබෝධ වෙනවා. ඒක ඊටාම ගැඹුරු ගාතාවක්. ඉතින් මෙතෙන්දිත් අර කටුකෙන්සානසේ මතු කරන්නේ. එතකොට මේ සෑහෙන තියනවා කියලා ගන්න දේවල්, තාත්විකයි කියලා ගන්න දේවල්, ඇත්ත වශයෙන් තියනවා කියලා ගන්න දේවල් එක පැත්තකින් අපේ මේ හිතින් ආශ්‍රවයන් හරහා අපි හදාගත් දේවල්. එක පැත්තකින් අපි භවආශ්‍රවය හරහා හදාගත්ත භවයක්. අපි හදාගත්ත કૃතිම தත්වයක් තුළ තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ தත්වය තමයි විනිවිද යන්නේ රහතන් වහන්සේලා. ඒකට අපි තව ටිකක් තව ටිකක් ඉස්සරහට යමු. අපි මේ අද දේශනාවේ අන්තිම හරියේ ඉන්න නිසා මම හිතනවා අද අපිට ඉවරයක් කරගන්න හම්බ වෙයි කියලා මේ දේශනාව. ඉතින් අපි බලමු තව ටිකක්. මෙයින් අපට පේනවා චිත්‍රපටයක් පිළිබඳවත් නාට්‍යයක් පිළිබඳවත් අත්වශයෙන්ම අනර හොට්ටේ ලෝකයේ ජවනිකා රාශියකින් අඩු වැඩි වශයෙන් ශීඝ්‍රව ධාවනය කරන ජවනිකා රාශියකින් යම්කිසි කතාන්තරයක් මවාගෙන විනෝද වෙන්න වගේ ඒ සත්වයින්ට පුද්ගලයින්ට නළුලියන්ට తాවකාලිකව දාගත්තු ඇඳුම් ආදී නිසා මෝහණයක් ඇති කරගෙන මේ හවලයි මේ හවලයි ඒ සමගම තමනුත් මේ මොහොතේ ජීවත් වෙන්න වගේ නෘත්‍ය ශාලාවලින් චිත්‍රපට ශාලාවලින් පිටත ජීවිතයත් ඒ විදිහේ එකක් ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට නමුත් පිටත තියෙන අන්ධකාරයට වඩා ඇතුළත තියෙන අන්ධකාරය ඊටාත්ම ඝන බහල එකක් පිටත තියෙන අන්ධකාරය නම් අර විදිහේ දොරක් කරන හැටියෙම නැති වෙලා යන්න පුළුවන්. නමුත් ඇතුළත තියෙන අන්ධකාරය එහෙම ලෙහෙසියෙන් හැදෙන්නේ නැහැ. ඒක නිසා තමයි අර තේරතේරි ගාථාදී තියෙන්නේ තමුක්ඛන්දම් පදාලෙත්වා තමුක්ඛන්දම් පදාලිය. මේ අඳුරු කඳ පැනුවා කියලා. ඒ තරම් පලන්න පුළුවන්, කෑලි කපන්න පුළුවන් විදිහේ අවිද්‍යා අඳුරක් තමයි ලෝකයේ තියෙන්නේ. අන්න ඒ නිසා අර තමුක්ඛන්දම් පදාලිය ආදී වචන වලින් තේරෙනවා මේ ඇතුළත තියෙන අන්ධකාරයේ ඊටාත්ම ඝන බහල එකක්. නමුත් ඇතුළත තියෙන අන්ධකාරයේ පළමු විවරය ඇති වෙන්නේ සෝවාන් මාර්ග ඥානෙයි. අන්න ඒක නිසා අපිට හිතා ගන්න පුළුවනි අර ධර්ම කතාවක් තියෙනවා සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා පිළිබඳව. මේ සරියුත් මුගලන් ස්වාමින් වහන්සේලා දෙනම පරිබ්‍රාජක කාලයේදී ඒ ඒ කාලයේදී නම් තිබුණේ උපතිස්ස කෝලිත කියලා. උපතිස්ස කෝලිත කියන මේ බ්‍රාහ්මණ තරුණයෝ දෙන්නා එක දවසක් දා ගියා දිරග්ග සමජ්ජ කියන කඳුළු මුහුදුනක පැවැත්වෙන එක්තරා සමාජ උත්සවයක් බලන්න. අපට හිතන්න පුළුවන් නොයෙකුත් නාට්‍ය ආදිය පෙන්වන විවිධ ප්‍රසංග පෙන්වන විවිධ ප්‍රසංගයක් වෙන්න ඇති. ඒ අවස්ථාව මෝන හොඳට මෝරලා තිබුණ අවස්ථාවක් නිසා මේ දෙන්නටම හිටිකවන්න අර ගිරග්ග සමජ්ජයේ ගිරග්ග සමජ්ජ බව නැති වෙලා ගියා. කලකිරීමක් ඇති වුණා. වෙනද වගේ හිනාවක් සන්තෝෂයක් නැහැ. ඒ කතාවේ එතන කියවිලා නැතත් අපිට හිතා ගන්න පුළුවන්. මේ ඇතුළත තියෙන දේම නේද පිටත තියෙන්නේ කියලා වැටහෙන්න ඇති. නමුත් මේ කියන මෝහය සම්පූර්ණයෙන්ම වැටහුනේ නැහැ. ඒ ධර්මතාව. ඊළඟට අස්සජි ස්වාමින් වහන්සේ උපතිස්ස පරිත්‍රාජකයට හදිස්සියේ හමු වුණා උන්වහන්සේට ආරාධනා කළා මට ටිකක් කිව්වාම ඇති. මට තේරුම් ගන්න පුළුවන් කියලා. අස්සජි ස්වාමින් වහන්සේගෙත් බොහෝම නිහතමානීව මම බොහොම ටිකයි දන්නේ කියලා ඒ ටික කිව්වා. ටිකයි කිව්වේ උපතිස්ස මානවකයා ටිකයි අහගත්තේ. නමුත් එතන හැම දෙයක්ම තිබුණු නිසා තමයි සෝවාන් වුනේ. හොඳයි. එතකොට මේ මතක කරලා දෙන්නේ එතකොට අර අපිට අර චිත්‍රපට උපමාවේදී කටුකුරුන් සානංශ පෙන්ලා දෙනවා නම් දොරක් කැරිහාම අපි බලබලා හිටිය චිත්‍රපටයේ ඒ දර්ශනය බඳ වෙලා ගියාට ඒත් එක්කම නරඹන්නාගේ හිතේ විරාගයක් පහළ වුණාට මේ ඇත්ත වශයෙන්ම අපි ඉන්න මේ සැබෑ ලෝකයේ කියලා හිතාගත්ත ලෝකයෙන් විරාගය පහළ වෙන නම් ඉතින් සෑහෙන්න වෑයමක් දරන්න වෙනවා. සෑහෙන්න උත්සාහයක් දරන්න වෙනවා. මොකද අපේ හිතේ තියෙන අවිද්‍යාන්ධකාරය අර අපි චිත්‍රපටිය බලනකොට තියෙන අවිද්‍යාන්ධකාරයට වඩා බොහොම ඝනබාලයි. මොකද අපි හැමදේම තියෙනවා කියලා අරගෙන මම ජීවත් වෙනවා කියලා අරගෙන මගේම දේවල් අල්ලගෙන කියලා අපි අර හදාගත්ත උපදීනෙත් වට කරගෙන ඊළඟට අර මේ ගාතාව කිව්වා වගේ අවිද්‍යාවෙන් හැමදේම තියෙනවා කියලාත් අරගෙන ඉතින් අපි අපි හදාගත්ත ලෝකවල ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ ලෝකෙන් එළියට යන්න අර දොරක් ඇරිය පමණින් සිද්ධ වෙන්නේ නැහැ. මේකට නිකන් ආලෝකයක් පහළ වෙච්ච පමණින් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට සෑහෙන්න මේ හිතේ තියෙන අවිද්‍යා අන්ධකාරය දුරු කිරීම සඳහා සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා. එතකොට ඒ අවිද්‍යාව යම්සි ආවන්දමකින් ප්‍රහාණය කරා නම් අන්නේ தත්ත්වය තමයි මේ රහතන් වහන්සේලා රහත් වුණ අවස්ථාවේදී සිද්ධ වුණා කියලා කියන්නේ. තමුක්ඛන්දම් පදාලිය කියලා මේ හිතා ගන්න බැරි තරම්ම ඝන බහලව තිබුණ මේ අවිද්‍යාව අන්න කඩ බිඳලා දැම්මා. සුණු විසුණු කරලා දැම්මා. මේක පළලා දැම්මා. අවිද්‍යාව නිකන් කෑලි කපලා දැම්මා වගේ අර ඒ තරම් ඝන බාල විදිහට නැත්තම් බරපතල විදිහට මේ අවිද්‍යාව තමන්ගේ හිතේ තිබුණා. නමුත් මේ අරහත් ඵලය මේ සාක්ෂාත් කරනවත් එක්කම අන්නේ අවිද්‍යාව සම්පූර්ණව සුණු විසුණු වෙලා ගියා. ඒතර මේ සත්‍ය උන්වහන්සේලා ඒ බොහොම ප්‍රබලව තමන් වහන්සේලාගේ අරහත්ත්වේ සාක්ෂාත් වීමත් එක්කම සිද්ධ වුණ ආකාරය පෙන්වන්න කරලා තියෙනවා. ඒ වගේමයි මේකේ පළවෙනි පැලිර යන්නේ මේ සෝවාන් මාර්ග සෝවාන් මාර්ග ඥානයේදී බව මේ කටුකුරු සානාසි මෙතනදි මතක් කරනවා. මොකද මේ සෝවාන් වෙන අවස්ථාවේදී එක පැත්තකින් අර අපේ අවිද්‍යාවට අවිද්‍යාව මුල් කරගෙන ඒ අපි යන ඒ ගමන අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් අපි සම්පූර්ණයම මේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පටිච්චසමුප්පන්න අංගවල අංගවල තියෙන මේ සමුදය පක්ෂයට රැවටිලා සමුදය පක්ෂය තුලම ජීවත් වෙමින් ඒ අපි යන ගමන මොහතකට හෝ කැඩලා බෙදිලා එක පැත්තකින් මේ පරිසම්පාද න්‍යාය වැටහෙන්නේ ඔන්න කෙනෙක් සෝවාන් වෙනකොට. සෝවාන් මාර්ග ඥාණයටපත් වෙනකොට තමයි මේ පරිසම්පාද න්‍යාය නැත්නම් පරිසම්පාද ධර්මතාව කෙනෙක් අවබෝධ කරගන්නේ. එතෙක් ඉන්නේ සම්පූර්ණයෙන්ම මේ තුල හිර වෙලා. මේ තුලම නිමග්න වෙලා. මේ තුලම මුලා වෙලායි ඉන්නේ. නමුත් සෝවාන් මාර්ග ඥානයේදී බුදුරජාන් වහන්සේ කියනවා අන්න යා පරිසම්පාද ධර්මතාවයක් දකිනවා ඒ වගේම මේ පටිසමුප්පාද ධර්මතාවයට එකඟ වෙන. නැත්තම් පටිසමුප්පන්න අංගත් එයා හොඳින් අවබෝධ කරගන්නවා. ඒත් ඉන්නේ කාරණාව තමයි දැන් ස්වාමීන් වහන්සේ මතු කරන්නේ. මේ කාරණාව මතු කරන්න උන්වහන්සේ පෙන්눔 කරනවා එක්තරා වෙච්ච සිද්ධියක්. ඒ තමයි අර උපතිස්ස කෝලිත කියන පරිබ්‍රාජකීන් දෙදෙනා. ඒ අය නාට්‍යයක් බලන්න ගිහිලා තියෙනවා ගිරද්ද සමජ්ජ කියලා. හැබැයි ඒක බලනකොට ඒගොල්ලන්ගෙත් හිතේ අවබෝධයක් ඇතිලා තියෙනවා මේක බල්ල වැඩක් නෑ. මේකේ ඒ තරම් ඇති දෙයක් නෑ මේ වගේම මුලාවක් තමයි අපේ මේ සැබෑ ලෝකෙත් තියෙන කියලා තමයි ඒගොල්ලෝ සත්‍ය සොයාගෙන යන්නේ ඊට පස්සේ උපතිස්ස කියන පරිබ්‍රාජකයාට අසති කියන මේ රහතන් වහන්සේව හම්බ වෙනවා අසති ස්වාමීන් වහන්සේ ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම බොහෝම තීක්ෂණ විදිහට හකුලවලා පෙන්නනවා මේ එක ගාතාවකින් ඒ ගාතාව තමයි දැන් මේ කටුලින් සානාසී ඉදිරිපත් කරන්නේ යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චය නිරෝධෝ ඒවං වාදී මහා සමනු කියන ඒ පිළිතුරු ගාතාව තුලම තියෙන පටිච්ච සමුප්පාද ධර්මයේ පිළි කරලා. "යේ ධම්මා හේතු භව" යම් හේතු ප්‍රබව ධර්මයෝ වෙද්ද තේසං හේතුන් තථාගතෝ ආහ. ඒවායේ හේතුව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා. ඒවායේ Nirodhaය ප්‍රකාශ කළා. මෙන්න මෙච්චරයි උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ප්‍රකාශ කරන්නේ කියලා. ඉතින් මෙතනින් අර ඉතුරු කොටස ජීවිත ගැටලුව අවශ්‍ය ඉතිරි සාධකයේ උපදින ජීවිත ගැටලුවට ජීවිත ගැටලුවට අවශ්‍ය ඉතිරි සාධකයේ උපතිස්ස පරිබ්‍රාජකයාට ලැබෙන්නේ නැති. මක්නිසාද මෙතන මේ හේතු කියලා කියන්නේ සමහර කෙනෙක් තෝරනවා අවිද්‍යාව කියලා. නමුත් හේතු කියලා කියන්නේ ඒක නෙමෙයි. මෙතන හේතු කියන්නේ අර අපි ඉදප්පච්චේතා නමින් හඳුන්වපු පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායමයි. හේතුප්පබහ ධම්මා කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්ම. ඒක නිසා තමයි සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ හේතුච සුදිත් හෝ හෝති හේතු සමුප්පන්නේච ධම්මේ හේතුවක් දුටුවා හේතු සමුප්පන්න ධම්මක් දුටුවා ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය දුටුවා පටිච්ච සමුප්පන්න ධර්මයක් දුටුවා අපි දැන් හුඟක් දුරට ඒව සාකච්ඡා කරලා තියෙන්නේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ අද අර ඉදප්පච්චේතාව නැමැති මූල ධර්මය. මේ මූල ධර්මයේ පිළිබඳව ඒ කොටස එහෙනවත් එක්කම උපතිස්ස පරිබ්‍රාජකයාට සෝවාන් මාර්ගයේ පහළ වුණා කියලා සඳහන් වෙනවා. එතකොට එතන තේසං කියලා බහුවචනෙන් තියෙන නිසා අපට වැඩි වැඩියත් හොඳින් පේනවා අවිද්‍යාවත් සහිතවම අවිද්‍යාවත් ඇතුළුව වාදසංගයම අරංග 12ම පටිච්ච සමුප්පන්න ධර්මයන්. අර කයං පච්චයාන අවේදී කියලා කියන්නේ පත්‍ය වශයෙන් දක්වන 12ම නිරුද්ධ වීම, ඡය වීමයි ඊළඟ පදයෙන් කියවෙන්නේ. තේ සංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. එතකොට මුලින් ප්‍රකාශ කළේ ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ හේතුන්ගෙන් හටගන්නා යම් ධර්මයන් තිබෙනවා නම් ඒවායේ හේතුව අර ඉදප්පච්චේතාව මේ ඇතිකල්හි මේ වේ. මේ හටගැනීමෙන් මේ හටගනී. මේ නැතිකල්හි මේ නොවේ. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි කියන අන්නේ අදහසක්. ඊළඟට හේතු සමුප්පන්න ධර්මයන්ගේ ශරී කිරීම තමයි අවසානයේ නිවන. අවිද්‍යාවත් ඒවා අශේෂ විරාග නිරෝධා කියලා ප්‍රකාශ වෙන්නේ ඒකයි. අන්න එතකොට මෙතනනුත් අපිට හෙළි වෙනවා ප්‍රතිත්ති සමුප්පාද ධර්මයේ ඉදාම තාමත්ම ආදාළ දෙයක් තමයි සිනමා චිත්‍රපට ආදී අපි මේ ගත්තු නිදර්ශනය නිදර්ශනයේ සඳහන් වෙන්නේ. අදට අපි මෙතනින් නවත්වමු. ඔව්. එතකොට මේ අසදි සාන්නාස ඉදිරිපත් කරපු මේ ගාථා ගාථා විසාම ප්‍රබල ගාතාවක් යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ. තේසංච යෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. එතකොට මේ මේ ඇත්තම පසුත් පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ බවට පත් වෙන්නේ මේ මේක අහගෙන හිටියේ උපතිස්ස කියන පරිබ්‍රාජකයා. එතකොට මේ උපතිස්ස කියන මේ මේ පරිබ්‍රාජකයාට ඒ මට්ටමේදී පවා උන්වහන්සේට වැටහෙනවා එතුමාට වැටහෙනවා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය බොහොම හකුලෝලා තමයි මෙතන මේ තියෙන්නේ සංග්‍රහ වෙලා තියෙන්නේ මොකද්ද මේ හේතු කියලා කියන්නේ? ඒ වගේම මොකද්ද මේ හේතුපබවා ධම්ම කියලා කියන්නේ හේතුන් නිසා හටගත ධර්මයන් කියලා කියන්නේ මොකද්ද කියන මේ දෙක හොඳට එතකොට එතුමා තේරුම් ගන්නවා. එතකොට මේ සෝවාන් මාර්ගම සෝවාන් මාර්ග ඥාණයටපත් වෙනකොට ඒ එතකොට මේ විවිධ තැන්වලදී සඳහන් වෙනවා මේ හේතුවත් හේතුන් නිසා හටගන්නා වූ ධර්මයනුත් මේ කියන දෙපැත්තම මේ සෝවාන් මාර්ග ඥාණයටපත් වෙනවත් එක්කම ඒ ආර්යයන් වහන්සේ අවබෝධ කරගන්නවා නැත්නම් විනිවිද දකින්නවා කියලා. ඒක ඔය තවත් තැන්වල සඳහන් වෙනවා හේතු චස්ස සුදිට්ඨෝ හේතු සමුප්පන්නාච ධම්මා කියලා. මේ හේතුවත් දැකගත්තා. ඒකත් හොඳින් දැකගත්තා සුදිට්ඨෝ කියලා කියන හොඳින්ම දැකගත්තා. ඒ වගේමයි හේතු සමුප්පන්නාච ධම්මා මේ හේතුන් නිසා හටගත්ත මේ ඒ ඵලයනොත් හොඳින්ම දැකගත්තා. එතකොට මෙන්න මේ කාරණාව ඊටම වැදගත්. ඒකට කෙනෙක් අපි දුමු භාවනාවක් කරගෙන යනකොට සමානලාවට මේ පරිසම්පාද න්‍යාය නැත්නම් පරිසම්පාද ධර්මතාව ඒකටම තමයි අපි මේ ඉදප්පච්චේතාව කියලා කියන්නේ. එතකොට මේ ඉදප්පච්චේතාව කියන එක කෙනෙක් භාවනාවේ සමාලාවට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මොකද්ද මේ ධර්ම න්‍යාය කියන එක? මෙය නිසා මෙය වෙයි. ඊළඟට මෙය ඇතිවීමෙන් මෙය ඇති වෙයි. ඊළඟට මෙය නැති කලෙහි මෙය නොවේ. මෙය නිරුද්ධ වී යාමෙන් මෙය නිරුද්ධ වී යයි. මෙන්න මේක තමයි ඉදප්පච්චේතාව කියලා ඊටාම සූක්ෂම මූලධර්මයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒතකොට මෙන්න මේ සූක්ෂම මූලධර්මයේ කෙනෙක් භාවනාවේදී විශේෂයෙන් විපස්සනා භාවනාවේදී ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඊළඟට තවදුරටත් භාවනාවේ යෙදෙන්න යෙදෙන්න තර මේ පටිසමුපාද න්‍යාය තෘප්තිමත් කරන මේ පටිසමුපාද න්‍යායට එකඟ වෙන තවත් අර විවිධාකාර ධර්මතා යුගලයන් එයා තව තව සාක්ෂාත් කරගන්නවා. තව තව නුවණින් තේරුම් ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි අවිජ්ජා පත්‍ය සංඛාරා කියද්දි මේ එතන යුගලයක් තියෙනවා. අන්නේ යුගලය මේ න්‍යාය තෘප්තිමත් කරනවා. අන්න සංඛාරපච්චා විඥානං කියන මේ යුගලය අර න්‍යාය තෘප්තිමත් කරනවා. එහෙම නැත්නම් අපි කියමු පස්සපච්චා වේදනා කියලා කියන මේ යුගලය අර පටිසමුපාද න්‍යාය තෘප්තිමත් කරනවා. ඉතින් මේ විදිහට මේ භාවනාවන යෝගියා කාලයක් තිස්සේ මේ හොඳින් භාවනා කරන්න කරන්න. එතකොට මේ විවිධාකාර මේ පටිසමුප්පන්න අංගත් හොඳින් එයා නුවණින් සාක්ෂාත් කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ එතකොට පෙන්නනවා මේ සෝවාන් මාර්ග ඥාණයට පත්වෙච්ච කෙනෙක් මේ විදිහට මේ පටිසමුපාද න්‍යායත් ඒ වගේම මේ පටිසමුප්පන්න අංගත් කියන මේ දෙපැත්තම හොඳින් සාක්ෂාත් කරලා තියෙනවා කියන කාරණාව. එතකොට මේවා සම්පූර්ණයෙන්ම හොඳින්ම විනිවිද දැහැගත්තා නම් තමයි යන්න මේ පටිච්චසමුප්පාදයේ අර නිරෝධ පැත්ත සාක්ෂාත් කරගෙන අවිද්‍යාවත්වයේ අශේෂ විරාග නිරෝධා කියලා කියන මේ කටුකුරුන් සානසේ මතක් කරන මේ නිරෝධ පැත්ත සාක්ෂාත් කරගෙන තමයි යම් කෙනෙක් එතකොට මේ ධර්මතාවයන් විනිවිද යන්නේ. එතකොට මේ ප්‍රකාශයත් එක්ක එතකොට කටුකුරුන් සානසේ මේ දේශනාව මේ පස්වෙනි දේශනාව අවසන් කරනවා. ඉතින් අද අපි සෑහෙන කාලයක් ගත්තා මේ දේශනාව අවසන් වෙනකම්ම අපි කරගෙන යන්න. එතකොට අද කරපු දේවල් වලින් අද සාකච්ඡා කරපු දේවල් සම්බන්ධයෙන් හෝ මෙතෙක් එතකොට මේ නිවන නිවීම දේශනා මාලාව සම්බන්ධයෙන් යම් කෙනෙකුට යම් ගැටලු සහගත දැනන්න දැන් නොතේරෙන තැනක් තියෙනවා නම් සාකච්ඡාවක ස්වරූපයෙන් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. මොකක්වත් එක්ක තේරලා නැහැ නැත්නම් ඔක්කොම තේරලා. ඔව් අතර මේ කියන කරුණු ටිකක් ගැඹුරුයි. හැබැයි අර පෙන්නපු දැන් කටුකුරු සානස් ඉදිරිපත් කරපු මේ චිත්‍රපටයේ උපමාව ඊටාම මේ හරිම මේ වටිනා උපමාවක්. මොකද අපිට අපේ සැබෑ ලෝකයේ අපේ තියෙන తত্ত্বය අපිට මේ චිත්‍රපටියක් නරඹද්දී අපිට සිද්ධ වෙන තත්ත්වයත් එක්ක ගලපලා ගන්න පුළුවන්. මොකද අපිට සැබෑ ලෝකයේ ගැන අපිට තේරුම් ගන්න ගියාම ටිකක් පැටලෙන ගතියක් තියෙනවා. මොකද අපි ඒ තරම්ම මේ තුල හිර වෙලා ඉන්න ගතියක් මේ උපන් දවසේ ඉඳන් මේවා තුලම ඉඳීම නිසා අපි මේවා තුලම මත් වෙච්ච ගතියක් තියෙනවා. ඒ නිසා ඒ නිසා ඒ අවිද්‍යාව දුරු කරගන්න එක අපිට ටිකක් අමාරු වැඩක්. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. නමුත් අර චිත්‍රපටිය ආශ්‍රයෙන් ස්වාමීන් වහන්සේ දෙන උපමාව අපි හොඳින් තේරුම් ගත්තා නම් කොහොමද අපි මේ චිත්‍රපටියක් බලන්නේ? කොහොමද අපි චිත්‍රපටියක් රස විඳින්නේ? චිත්‍රපටිය තුල අපි කොහොමද ජීවත් වෙන්නේ? මේ අවස්ථාවේදී අර වගේ දොරක් වගේ දෙයක් ඇරිලා චිත්‍රපටි තිරයට ආලෝකයක් ආවහම අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? අපේ හිතේ ඇති වෙන පරිවර්තනය මොකද්ද? ඔන්න වගේ දේවල් ඔස්සේ අපි පොඩ්ඩක් හිතලා බලනවා නම් ඇත්ත වශයෙන්ම මේ භාවනාවකින් විපස්සනා භාවනාවකින් අපේ හිතේ සිද්ධ විය යුතු ස්වභාවයත් අන්න කෙනෙකුට වටහා ගන්න පුළුවන්. හරිය ලස්සන සැසඳීමක් මෙතෙන්දී කරන්න පුළුවන්. මේ විපස්සනාවක් කරහා නැත්නම් ධර්මය අවබෝධ වීමක් කරහා ආශ්‍රවයන් දුරවීමක් හරහා කෙනෙක්ගේ හිතේ ඇතිවන පරිවර්තනයත් අර චිත්‍රපටි නරඹන්නෙක් චිත්‍රපටයක් බලබලා ඉන්න වෙලාවකදී එයා සම්පූර්ණයෙන්ම චිත්‍රපටියෙන් හදපු ලෝකයේ මනස්කල්පිත ලෝකයේ අතරමං වෙලා ඉන්න වෙලාවක අර චිත්‍රපටි තිරයට ආලෝකයක් පහළ වෙලා ආලෝකයක් වැටිලා එතන එයාගේ චිත්‍රපටියෙන් එයා එකපාරට එළියට එමත් කියන මේ දෙක අතර ලොකු හරි ලස්සන සම්බන්ධයක් නැත්නම් සැසඳීමක් අපිට ඇති කරගන්න පුළුවන් නම් අපිට මේ භාවනාවෙන් සිද්ධ වෙන දේ සෑහෙන වටහා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අද විශේෂ ප්‍රශ්න නැත්නම් අපි අද පැය කාලයක් මේ සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඒකට අපි මේ විදිහට මේ සාකච්ඡාවේ අපි සාමූහික යෙදීම හරහා සමන් දීම හරහා රැස් කරගත්තා වූ සියලුම කුසල්. ඒකට මේ නිවන නියම දේශනා මාලාව ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරපු අතිපූජනීය මහෝපාද්‍යය ඥාත්මාතර ශ්‍රී ඥානාරාම සාමිනහන්සේටත් ඒ වගේම මේ නිවන නියම දේශනා මාලාව ඉදිරිපත් කරපු ඒ කටුකුරුනේ ඥානන් සාමිනහන්සේටත් අපි අනුමෝදන් කරමු. ඒ වගේමයි යම්තාක් දෙවියොත් මේ පින් කැමති නම් මේ පින් අනුමෝදන් වෙත්තා යම්තාක් අසන්න සත්තු පිරිස් පිරිස් මේ පින් බලාපොරොත්තු නම් මේ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්තා මේකේ ඥාති මිත්‍රාදීනුත් මේ පින් අනුමෝදන් වෙත්තා කියලා අපි මේ ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු